ධර්මානුශාසනාව. සුපින්නුතුනි අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ දෙවුලපිටිය බරවාවිල ශ්‍රී අබිනවාරාමාධිපති රාජකීය පඬිත් ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හෙන්දුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ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 අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකසංසාතේ සාදු සාදු ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාෂීව සිටින පින්වත් මෙහෙණින් වහන්ස රට පුරා ලොව පුරා චාතික ගුවන් විදුලියෙන් නදත් උදෑසන බුදුබණ අහන්නට සූදානම් වෙන බෝසත් කාරුණික පින්වත්නි. පින්වත් ඔබ හැමදෙනාම අද උදෑසනත් මේ සූදානම් වෙන්නේ ඔබේ ජීවිතේ ජීවිත අවබෝධය පිණිසත් සසරේ ධර්ම අවබෝධය පිණිසත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් අද දවසට નિયમિત සූත්‍ර දේශනාව ඇසුරෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට බෝසත් පින්වත්නි අද දවසේ මට ආරාධනා ලැබුණේ සංයුක්ත නිකායේ යජමාන සූත්‍රය ඇසුරින් ඔබට ධර්මය පැහැදිලි කරලා දෙන්නට කියලා. ඊටාම කුඩා සූත්‍රයක් ඒක. යජමාන සූත්‍රය ඊටාම කුඩා සූත්‍රයක්. නමුත් අපිට එහි සාකච්ඡා කළ යුතු ඉතා වැදගත් ජීවන දර්ශනයක් හෙළි වෙනවා. යජමාන සූත්‍රයේ දේශනා කළේ සක්‍ර දෙවියන්ට. සක්දෙවිඳුන් ඇවිදිලා අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ වැඩ ඉන්න වෙලාවක උන්වහන්සේ ළඟට ඇවිදිලා අහනවා සක්දෙවිඳුන් ස්වාමීනි මිනිස්සු පින් සිද්ධ වීම පිණිස පින් ඵල නෙලා ගැනීම පිණිස විවිධ අයට පූජාවන් පවත්වනවා. දක්ෂිනාවන් පිළිගන්වනවා. ස්වාමීනි කාට දුන්නොත්ද වැඩියෙන් පින්ඵල නෙලා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඊට දීපු පිළිතුර තමයි මම ඔබට pāli පාඨයක් වශයෙන් මතක් කළේ. මම යදිදං චත්තාරි පුරිස යෝගානි ආදි වශයෙන් নমස්කාර පාඨයෙන් පස්සේ දේශනා කරනකොට පින්වත් ඔබට ඊටාම හුරු ගාථාවක කොටසක් නේ කියලා මතක් වෙන්නට ඇති. අපි තෙරුවන් වන්දනා කරද්දී සංඝ රත්නයේ වන්දනා කිරීම සඳහා අපි පාවිච්චි කරන සජ්ජායනා කරන ඊටා ජනප්‍රියම ගාථාවේ කොටසක්. මේ තේරුම යදිදං චත්තාරි පුරිස යෝගානි අට පුරිස පුද්ගලෝ යදිදං චත්තාරි පුරුෂයෝගානි අට්ඨපුරිස පුද්ගලයා කියලා කියන්නේ දෙදෙනා බැගින් පුද්ගලයින් යුගල හතරක් සිටිනවා. එතකොට අට දෙනෙක් අට්ඨපුරිස පුද්ගලෝ මේ පුද්ගලයින් අට දෙනා ඒස භගවතෝ ශාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කවුද පින්වත්නි මේ අට දෙනා දන්නවද දන්නව නේද ආර්ය පුද්ගලයින් අට දෙනා සෝහන් මාර්ගයේ ගමන් කරන කෙනා සෝහන් ඵලයටපත් වෙච්ච උතුමා නේද? අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා නේද? අනාගාමි ඵලයටපත් වෙච්ච උතුමා එවගම සකදාගාමි මාර්ගයේ ගමන් කරන උතුමා සකදාගාමි ඵලයටපත් වෙච්ච උතුමා උතුම් අරිහත්ත්වයේ හොයාගෙන යන උතුමන් වහන්සේ සහ උතුමා අරිහත් ඵලයටපත් වෙච්ච රහතන් වහන්සේ ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ අට දෙනා බුදුහාමුදුරුව කියන දේශනා කරනවා කාට දුන්නොත්ද කාට පිළිගැන්නුවොත්ද වැඩියෙන් පිං කියලානේ ඇහුවේ මෙන්න අට දෙනෙක් ඉන්නවා ඒ අට දෙනාම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ අයට ආහුණෙයෝ කොච්චර දුර ඉඳලා පිළි අරගෙන ආවිල්ලා පිළිගැන්නුවත් වරදක් නෑ සුදුසුයි උන්වහන්සේලා ඈත ඉඳලා දුරු රට ඉඳලා උනත් ඇවිල්ලා පූජා කරන්නේ ඊළඟට පාහුනේයෝ නේද? උන්වහන්සේලා වඩමවගෙන ගිහිලා පූජා කරන්නත් හොඳයි. කවුරු වෙනුවෙන් ඊට වඩා ලොකු කෙනෙක් වෙනුවෙන් අපි හිතමු රජුරුව වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා ගෙදරක කෑම වේලා. ප්‍රභූවරයෙක්ගේ ගෙදරට රජුරුව එනවා. රජුරුව එන්න කලින් ස්වාමීන් වහන්සේ කෙනෙක් පිඬු සිඟා වඩිනවා. එතකොට ගෙදර අය කල්පනා කරනවද රජුරුවන්ට හැදුවේ මේක? එහෙම හිතන්න දෙයක් නැහැ. කාට සූදානම් කළත් ඒ ඔක්කොටම වැඩිය සුදුසුයි ස්වාමින් වහන්සේලාට පූජා කරන්න. මේ ආර්ය මාර්ගය යන උතුමන්ට පූජා කරන්න. දක්ෂිනේයෝ පරලෝ පිළිබඳව හිතලා දෙන දාණයටනේ දක්ෂිනාව කියන්නේ. නේද? මේ මියගේ ඥාති නිසා ඔය දැන් අපේ ඇත්ත ජීවත් වෙන අතරෙදි දක්ෂිනාවන් පිළිගන්නව නේද? ජීවදානේ ඒක තමයි හොඳම දේ නේද? හුඟාක් අයට තමන්ගේ පරලෝපිනිෂ දන් දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහනේ. අපේ රටේ එහෙම සම්ප්‍රදායක් තියෙනවා. ඉස්සර බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙත් එහෙම තිබුණා. හොඳ බෞද්ධ සිරිත් විරිත් දන්න පළාත්වල මිනිස්සු ජීවිතයේ අවසාන කාලේ සැඳෑ සමයටපත් වුනහම සමහර අම්මලා තාත්තලා ජීවදානයේ පිළිගන්වනවා කියලා එකක් කරනවා. අපි දැන් මේ ජාතික ගුවන්විදුලියෙන් බණ අහන ඇත්තන්ට ආරාධනා කරනවා. ඔන්න ඔබට පුළුවන් වැඩක්. ජීවත් වෙන කාලේ ඔබ වෙනුවෙන් දානයක් පිළිගන්වන්න. ආයෙ මැරුණාම බය වෙන්න දෙයක් නැහැ. නේද? අපි වෙනුවෙන් පින් දෙයිද නැද්ද? නෑ. අපි සංඝසතු දානයක් පිළිගන්නවා. ඉතිහාසයේ අපේ රටේ හිටපු රජවරු, සිටුවරු, ප්‍රභූවරු මේ මෑතක් වෙනකන් අපේ රටේ පින්වතුන් ගම්වල සාමාන්‍ය ගොවි ජනතාව දක්වාම මේ චාරිත්‍රය පවත්වගෙන ආවා. ජීවිත කාලෙම ඒ වෙනුවෙන් යමක් උපයලා වෙනම තියෙනවා. ඉතින් අපේ ජීවිතේ කොයි වෙලේ නැති වෙයිද කියන්න බෑ. හැබැයි අවස්ථාව ලැබුණොත් පරමාවශ විඳින්න ජීවිතේ සැඳෑ සමයටපත් වෙලා දරුවන්ට තියෙන දේවල් බෙදලා දීලා තමන් ඉතුරු කරගත්ත තමන්ගේ පරලෝ වෙනුවෙන් ඉතුරු කරගත්ත දේවල් වියදම් කරලා තමන්ගේ අද්දකින් දන් පිළිගන්නවලා තමන්ගේ ඊළඟ ජීවිතයේ සුවපත් වීම පිණිස පිළිගන්නනවා. පරලෝ පිණිස පිළිගන්වන දාණය තමයි දක්ෂිනාව. දක්ෂිනාවන් පිළිගන්වන්න සුදුසුයි. අංජලිකරණීය අද්දක එකතු කරලා ඇඟිලි බැඳලා වඳින්න සුදුසුයි. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අනුත්තරම් පුණ්‍යක්කෙත්තන් ලෝකසාති අනුත්තර වූ පින් කෙතක් මේ ලෝකේ තියෙන කවුද ස්වාමීන් වහන්සේලා කෙතක් කියන්නේ කුඹුරක් කුඹුරේ බීජ වවපුවාම අස්වනු නෙලා ගන්න පුළුවන් පින් බීජ වවන්න පුළුවන් පින් කෙතක්ලු මේ ආර්ය මහා සංඝරත්නය ඔබේ පින් බීජ වපුරලා පින් ඵල නෙලා ගන්න මේ පින් කෙතේ අනුත්තර වූ පින් කෙතක් අන්න සක් දෙවිඳුන්ට දීපු උත්තරය. ඒක තමයි අපි අර සංඝයා වහන්සේට වන්දනා කරන ගාථාවේදී සඳහන් කරන්නේ. යජමාන සූත්‍රයේදී බුදුහාමුදුරු දීපු අදහස ඒක. ඉතින් පින්වත්නි අපි ඒ ඇසුරෙන් තමයි අද දවසේ ධර්ම දේශනාව ඉදිරියට ගෙනියන්නේ. ඔබට මෙහිදී තවත් එක වැදගත් කාරණාවක් පැහැදිලි කරගන්නට තිබෙනවා. මහා සංඝරත්නය යනු කවුද? අපි හිතමු ගිහි පින්වතෙක් ඉන්නවා සෝහන් ඵලයට පත්විච්ච. නකුල මාතා නකුල පිතා වගේ නේද? විශාකාව වගේ සුජාතාව වගේ මාර්ගඵලවලට පත්වෙච්ච ගිහි පින්වතෙක් කියලා. දැන් මේගොල්ලෝ මේ අෂ්ටාර පුද්ගලයන්ට අයිති නැද්ද? අයිති. අපේ ඇත්තෝ හිතන් ඉන්නවා මහා සංඝරත්නය කියන්නේ සිවුරු දරාගෙන ඉන්න හාමුදුරුවෝ කියලා. නෑ. මහා සංඝරත්නය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙයින්ට. දැන් බලන්න සංඝ කියන පාලි වචනේ තේරුම හාමුදුරුව කියන එක නෙමෙයිනේ. සංඝ කියන පාලි වචනේ තේරුම සමූහය, පිරිස, සමාජය. එතකොට ශ්‍රාවක සංඝ කියන්නේ ශ්‍රාවකීන්ගේ පිරිස. කාගේ ශ්‍රාවකයෝද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ උන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ශ්‍රාවක සංඝ රත්නේ. ඒ කියන්නේ ශ්‍රාවක පිරිස. මෙහෙම කිව්වොත් එන්න ඒස භගවතු වික්කු ශාවක සංඝෝ මොකද තේරුම බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක පිරිස පිරිමි පැවිදි ශ්‍රාවක පිරිස ඒස භගවතු වික්කුණී ශාවක සංඝෝ කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ඔවුන් කාන්තා පැවිද්දෝ නේද ඒස භගවතු උපාසක ශාවක සංඝෝ කිව්වොත් බුදුරජාණන් වහන්සේ සරණ ගියේ ඒ මග යන පිරිමි උපාසක සමූහය. තේරෙනව නේද? උපාසිකා ශාวก සංඝෝ කිව්වොත් උපාසිකාවන්ගේ සමූහය. දැන් මේ කියන්නේ ගිහි හෝ පැවිදි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය යන ඇත්තන්ට. සිවුරු දරන් හිටිය පළියටම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. සිවුරු දරාගෙන අන්‍යාගමික පූජකයොත් ඉන්නේ නේද? ඉන්දියාවේ ගිය අය දැකලා තියෙනවනේ. මේ පාටම සිවුරු දරාගෙන ඉන්න. මෙහෙමම සිවුරු පොරවන බුදුරජාණන් වහන්සේගේ මාවත යන්න ඕනේ. නවගුණ වල අතේ තිබුණාට සුදු වෙන්දට බෞද්ධයෝ වෙන්නේ නැහෙනේ. නේද? හිතන විදිහ බුදුහාමුදුරුවෝ කියපු විදිහටද හිතන්නේ? කතා කරන්නේ බුදුහාමුදුරුවෝ කියලා දීපු විදිහටද? වැඩ කරන්නේ බුදුහාමුදුරුවෝ කියලා දීපු විදිහටද? අන්න බෞද්ධයෙක් හඳුනගන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක් හඳුනගන්න පුළුවන් විදිහ. ඉතින් මේ කියන්නේ ගිහි හෝ පැවිදි හෝ බුදුරජාණන් වහන්සේ ගත්මග ගත්ත ඒ දේශනා කළ මාර්ගය යන ආර්ය මාර්ගය යන ආර්ය පුද්ගලයෝ අට දෙනා. ගිහි ඇත්තෝ ඉන්නවා ගිහිව සිටියේදී රහත් වෙච්ච නේද? සුද්ධෝදන මහරජතුමා මිය ගියාද? නෑ, පිරිනිවන් පෑවා. සුද්ධෝදන මහරහතන් වහන්සේ විදිහට පැවිදි වුණාද? නෑ. රජෙක් විදිහට පිරිනිවන් පෑවා. ඉතින් බලන්න මේ කියන්නේ පැවිද්දෝ ගැන පමණක් නොවේ. නමුත් අපේ සමාජය අපිට පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් දැන් වර්තමාන සමාජයේ. ඔය කියන බුදුරජාණන් වහන්සේගේ අෂ්ටාර පුද්ගල සංඝරත්නය අතරින් පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් කණ්ඩායම තමයි මේ බුදුරජාණන් වහන්සේගේ නিত্য ශ්‍රාවක පිරිස අතරින් මේ ස්වාමින් වහන්සේලා. නේද? හාමුදුරුවන් වහන්සේලා. එතකොට මිනිස්සුන්ට දාන පූජා කරන්න, මිනිස්සුන්ට වන්දනා කරන්න බුදුරජාණන් වහන්සේ සුදුසුයි කියපු ශ්‍රාවක සංඝරත්නය අතරින් අද ඔබට සමීප වෙලා ඉන්නේ ඔබේ හාමුදුරුවෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින් වැඩිපුර පින් ඵල නෙලා ගන්නට නම් මෙන්න මේ අයට දන් දෙන්න. ඉතින් ස්වාමින් වහන්සේලාට දන් පිළිගැන්වීම කොයිතරම් දුරට පින් සිද්ධ වෙනවද කියන එකත් අපි සාකච්ඡා කරමු. පින්වත්නි අපේ ඇත්තෝ හත් දවසෙන් තුන් මාසෙන් අවුරුද්දෙන් කෙනෙක් මිය ගියාම ගෙදරට හාමුදුරුව වඩම්මලා දානේ පූජා කරනවා. පන්සලට අරගෙන ගිහිල්ලා පැන් වඩලා පූජා කරනවා. ඒ වගේ විවිධ අවස්ථාවල මාස්පතා peeru දානේ පිළිගන්නනවා දුර බැහැර ආරණ්‍ය සේනාසනවලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට දානේ පිළිගන්නනවා හරීම පිං සිද්ධ වෙනවා පින්වත්නි නේද මේ ශාසනය පවතින්නේ දැවැන්ත කණු හතරක් උඩලු. ඒ කණු හතරෙන් එකක් තමයි භික්ෂු. අනිත් එක භික්ෂුණී. අනිත් කණුව උපාසක. අනිත් එක උපාසිකා. ඔය හතර හරි හරියට තිබ්බොත් ශාසනය පවතිනවා. එකක් හරි කඩන් වැටුනොත් ඒක ශාසනයේ පැවැත්මට හානියක්. තේරෙනවද? එතකොට ගිහියෝ සහ පැවිද්දෝ අතර පුදුමාකාර ආධ්‍යාත්මික බැඳීමක් තිබුණා. ගියේ ඇත්තන්ට පින්ඵල නෙලා ගන්න තියෙන පින් කෙත හාමුදුරුවෝ කියන හැඟීම අදටත් මිනිස්සු ගාව තියෙන්න ඕන. ඉතින් හුඟක් වෙලාවට අපි දකිනවා මිනිස්සු ස්වාමින් වහන්සේලාගේ අඩුපාඩු හොයනවා. වැරදි කතා කරනවා. සමහර විට දැනගෙන කතා කරන සමහර ස්වාමින් වහන්සේලා ගැන නොදැන නිකන් ආරංචියට දොස් කියනවා. නේද? හරියට මේ සමාජ මිනිස්සු හරි කැමති අනිතයි විවේචනය කරන්න. පින්වත්නි බලන්න නිකන් මිනිස්සුන් ඔය රැස් වෙලා කතා කර කර ඉන්න වෙලාවල් වල ටිකක් වෙලා කතා කර කර ඉන්නකොට නිකාම් මේ කතාව කාව හරි විවේචනය කරන පැත්තකට හැරෙනවා. රටේ ජනාධිපතිතුමා හෝ නේද වෙන පාලකයෙක් හෝ රජයේ නිලධාරියෙක් හෝ විවේචනය කරන්න ගන්නවා. මේ කවුද? ඒ ඒවා ගැන කිසිම අත්දැකීමක් නැති මිනිස්සු. පන්සලේ හාමුදුරුවෝ හරි විවේචනය කරනවා. නැත්නම් වෙනත් දන්න ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා විවේචනය කරනවා. ගමේ අසල්වැසියෝ විවේචනය කරනවා. විවේචනය කිරීම හරි ලේසි. විචාරකයෝ සහ විවේචකයෝ නෙමෙයි මේ රටට අවශ්‍ය. වැඩ කරන මිනිස්සු. ඔබ එවැනි මිනිස්සුගෙන් ඈත් වෙන්න. මලගෙදරක ගිහිල්ලා අපි ශෝකය ප්‍රකාශ කරන්න ගිහිල්ලා චුට්ටක් ඉඳගෙන ඉන්නකොට ඕම් පටන් ගන්නවා. හරි අවුල් නේද රට ඈ? මොනවද මේ වෙන්නේ නේද? හරියට අපරාධ නේද? ඈ ජනාධිපතිතුමා නේද මෙහෙම කියලා ඕම් පටන් ගන්න. ඔබ මොකද කරන්න ඕනේ? අනේ මේ පින් සිද්ධ වෙයි. ওই කතාව නවත්ත ගන්න. මම නෑ ඕවට. නවත්තන්න නැත්තම් ඔබ නැගිටලා යන්න. පින්වත්නි ওই අනිත්‍යය විවේචනය කරන එකෙන් රටටවත් අපිටවත් ඔවුන්ටවත් කිසිදු යහපතක් වෙන්නේ නෑ. ඒ අතර සමහර අය විවේචනය කිරීම මහා පාපයක් වෙනවා. හුඟක් වෙලාවට නොදැනනේ විවේචනය කරන්නේ. නොදැනනේ. එතකොට ස්වාමින් වහන්සේලාගේ ජීවිත පිළිබඳව හාමුදුරුවන් වහන්සේලාගේ ජීවිත පිළිබඳ ගිහියන්ට ලොකු අවබෝධයක් නැහැ. ඒ ජීවිත කොච්චර සංකීර්ණද උන්වහන්සේලා කොච්චර අපහසුවෙන්ද මේ පැවිදි ජීවිතේ ගත කරන්නේ මොනතරම් දුෂ්කරතාවලට මුහුණ දෙනවද කියන එක ගිහියන්ට ලොකු අවබෝධයක් නැහැ. මිනිස්සු කියන්නේ ඕකේ මොන අමාරුවක්ද? අපි දුක් විඳලා උයලා හම්බ කරලා හදලා ගිහිල්ලා දීලා වැඳලත් එනවා නම් ඕක වළඳලා ඉන්න බැයිද? එහෙමනේ කියන්නේ. පින්වන්නේ ඒකම තමයි අමාරු. මිනිස්සෙක් හම්බ කරගෙන කනවට වඩා මේ අනිත්‍යය වෙනුවෙන් ජීවත් වෙන එක මොන තරම් අමාරුද? මේ කියන්නේ බණ කියන ධම්මදීප හාමුදුරුව ගැන නෙමෙයි. ඔබ හිතන්නේ ඔබේ ගමේ පන්සලේ හාමුදුරුව ගැන. උන්වහන්සේලා මොන කැපකිරීමක් කරනවද? මොන කැපකිරීමක් කරනවද? ගමේ අම්මා කෙනෙක් නම් ඒ අම්මා හිතන්න ඕනේ පන්සලේ හාමුදුරුව ගැන අම්මෙක් හිතන විදිහට. තාත්තා කෙනෙක් හිතනෝනේ ඒ හාමුදුරුවන්ගේ තාත්තා හිතන විදියට. අනිත් අය හිතනෝනේ මම හාමුදුරුවන්ගේ සහෝදරියක්. මම සහෝදරයෙක්. ඒ විදිහට හිතන්න. අඩුපාඩු තියෙනවා. අපි අඩුපාඩු දකිනවා. නමුත් ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ හාමුදුරු කෙනෙක්ගේ අඩුපාඩු කියන්න තරම් ගිහි ජනතාව සුදුසුද සමහර විට ඒ නිසා මහා පව් කරගන්නවා මිනිස්සු. සමහර වෙලාවට නොදැන කියන්නේ නිවැරදි සිල්වත් උතුමෙකුට අපහාස කිරීම ආනන්තරය පාප කර්මයකට පමණක් දෙවනි වෙන පාපයක්. ඒක මොකද්ද කියන්නේ? ආර්ය උපවාදය. ආර්ය උපවාදයේදීම කල්ප ගණන් සසර දුකට පත් කරන හේතුවක්. ඔබ අහුවෙන්න එපා. මිනිස්සු ඇවිල්ලා කියනවා. ඔය හාමුදුරුවෝ ඉන්නව නේද? ඔය කට්ටිය මෙහෙමයි මෙහෙමයි කියලා ඔබේ යාළුවෝ කියනවා. ඔබ කියන්නේ එතකොට හාමුදුරුවෝ ගැන ওই විදිහට විවේචනය කරන්න එපා මාත් එක්ක. ඔයා හදන්නේ මාවත් ඇදගෙන අපායට යන්න. ඔයාට ඕන යන්න මාව ඇදගෙන යන්න එපා කියලා ගැලවෙන්න. පින්වත්නි ඔබට හරි ආදරේ නිසා කරුණාවන්ත නිසා කියන්නේ මිනිස්සුන්ට වරදින ওই වගේ තැන්වල. මොකද පැවිදි ජීවිතය ගත කිරීම හරීම සංකීර්ණ වැඩක්. එහිදී අඩුපාඩු සිද්ධ වෙන්නට පුළුවන්. අද විතරක් නෙමෙයි බුද්ධ කාලෙත් මීට වඩා ප්‍රශ්න තිබුණා. ස්වාමීන් වහන්සේලා මහා කැපකිරීමක් කරගෙන ඉන්නේ කැපකිරීමට ගෞරවයක් දක්වනවා මිසක් අඩුපාඩු හොයන්න අපි එච්චර සුදුසු නෑ කියලා මිනිස්සු හිතන්න ඕනේ. එහෙම කරන්න ගියොත් අපිට මහා බරපතල පාප කර්ම වලට කරගහන්න සිද්ධ වෙනවා කියලා හිතන්න ඕන. ඉතින් පින්වත්නි පැවිදි ජීවිතයක් ගත කිරීම හරි සංකීර්ණ දෙයක්. ඒක පහසු දෙයක් නෙමෙයි. ඔබට ඔබව මරාගෙන ජීවත් වෙන්න බෑ. ස්වාමින් වහන්සේලා ඒක කරනවා. තමන්ට තමන් නැති කරගෙන අනිත් අය වෙනුවෙන් ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමින් වහන්සේලාට තිබුණේ පැවිදි බව ලබාගෙන තමන්ගේ විමුක්තිය වෙනුවෙන් කාලය කැප කරන්න. නමුත් දැන් ස්වාමින් වහන්සේලාට තමන්ගේ විමුක්තිය වගේම දහසක් මිනිස්සුන්ගේ වැඩ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒක මහා කැපකිරීමක්. ස්වාමින් වහන්සේලා එපා කරගන්නේ නැතුව, කලකිරින්නේ නැතුව මේ වැඩ ටික කරලා දෙනවා. පුංචි දරුවෙක් කුසට ආපු කාලේ ඉඳලා මැරෙනකම්ම හාමුදුරුවෝ ඕඩ වෙනවනේ මිනිස්සුන්ට. නේද? අඟුලිමාල පිරිත කියා ගන්න හාමුදුරුවෝ වඩම්මනවා. නේද? දරුවා ඉපදුනාට පස්සේ දරුවට අකුරු කියවන්න, බත් කියවන්න, බත් කවන්න හාමුදුරුවෝ ඕනේ වෙනවා සෙත් පිරිත් කියාගන්න. දරුවට නමක් දාද්දිත් හාමුදුරුවන්ගෙන් උපදෙස් ගන්නවා. ඉතින් ওই විදිහට ජීවිතේ හැම වැදගත් අවස්ථාවකම විවාහයේ දවසට දරුවා විභාගයට සූදානම් වෙන දවසකේ හැම තැනකදීම හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඕනේ වෙනවා. ලෙඩ වුණාම පිරිත් ටික කියන්න හාමුදුරුවෝ වඩම්මනවා. මැරුණාම පාංශු කූල දෙන්නත් හාමුදුරුවෝ වඩම්මනවා. හැබැයි කොච්චර කරත් සමහර වෙලාවට අපේ මිනිස්සු හාමුදුරුවන්ගේ අඩුපාඩුවක් දැක්ක ගමන් කියන්න බලන් ඉන්නේ. ඒ කැපකිරීම පිළිබඳව හිතන්න. මේ ලෝකේ ඉන්න නරකම පැවිද්දා කවුරු හරි මේ ලෝකේ ඉන්න නරකම පැවිද්දා මේ ලෝකේ ඉන්න හොඳම ගිහියට වඩා ටිකක් උඩින් ඉන්නේ. ඒක මතක තියාගත්තාම හරියි. මේ ලෝකෙින හොඳම ගීයට වඩා මේ ලෝකෙින නරකම පැවිද්දා ටිකක් උඩින් ඉන්නේ කියලා මතක තියාගත්තාම අපිට ওই පව් වලට කරගහන්න වෙන්නේ නැහැ. වැරද්දක් දැක්කොත් දැක්කේ නැහැ වගේ ඉඳලා හොඳ විතරක් අගය කරන්න. පුළුවන් නම් ලං වෙලා කියලා අම්මෙක් වගේ තාත්තෙක් වගේ කියලා පුංචි හාමුදුරුව හදාගන්න. ඊ අපේ රටේ සම්පත ඔය හාමුදුරුව නොවෙන්න අපිට මේ ශාසනයක් අපිට අද බණක් නැහැ පින්වත්නි. උන්වහන්සේලා කොයි තරම් කැපකිරීම කරගෙන මේ ධර්මය රැකගත්තද බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දරාගෙන ඉන්න එක මේ කැපකිරීමම ඇති පුංචි දරුවෙක් මහාන වුණාට පස්සේ ඒ දරුවකට පුංචි හාමුදුරුවන්ට එයාගේ අම්මව දැක්කහම අම්මේ කියලා කතා කරන්න පුළුවන් ඒත් අම්මට පුළුවන් පුතේ කියන්න ඒ අම්මා කරන කැපකිරීම කුසේ තියාගෙන හදලා මුළු ජීවිතේම දිය කර කර ලේ ටික පෝලා හදපු දරු පැටියා ශාසනයට දීලා ඒ අම්මලා පුතේ කියන අයිතිය පවා නැති කරගත්තා. මේ බණ කියන ධම්මදීප හාමුදුරුවන්ගේ අම්මා ඇතුළුව මේ රටේ සියලුම අම්මලා හාමුදුරුවන්ගේ අම්මලා කැපකිරීම කළා. මහා කැපකිරීම. දෙමව්පියන්ගෙන් වෙන් වෙලා, පවුලෙන් වෙන් වෙලා, පුංචි හාමුදුරුවෝ පන්සලෙන් මොන්න තරම් කැපකිරීමක්ද කරන්නේ. අපි ඒකට කරුණාවන්ත වෙන්න ඕන. ආ පන්සලේ බෝල ගහනවා පිටිපස්සේ සිවුර ගහේ දාලා කියලා ආච්චි අම්මලා බනිනවා වෙන්න පුළුවන්. ඉතින් අපි ආදරෙන් කියන්න ඕනේ ගිහිල්ලා. සුද්ධෝදන මහරජුරෝ මාලිගාවේ සතියකට පාරක් කැවිලි හදලා කරත්තයක් පුරෝගෙන යනවලු ජේතවනාරාමෙට. කාටද? සුද්ධෝදන රජුරුවන්ගේ පුතාටද? ආ බුදුරජාණන් වහන්සේටද? නෑ. ඒ පැත්තේවත් යන්නේ නෑ. යන්නේ කාටද? පුංචි හාමුදුරුවන්ට. තාත්තෙක් වගේ නේද? බුදු තාත්තනේ බුදුහාමුදුරුවන්ගේ තාත්තනේ. ඉතින් පුන් සියලුම ස්වාමීන් වහන්සේලාට පුංචි හාමුදුරුවන්ට තාත්තෙක් වුණා. කැවිලි පුරෝගෙන ගිහිල්ලා කරත්තේ බෙද බෙද බෙද බෙද යනවා චූටි හාමුදුරුවන්ට. බුදුහාමුදුරුවෝ එපා කිව්වද? නෑ එහෙම වෙන්න ඕන. ඒ පුංචි දරුවෝ ටික අපි හදාගන්න ඕනේ. ඒ තමා ශාසනය අනාගතය. ශාසනය රැකුණොත් තමා මේ රටට අනාගතයක් තියෙන්නේ. ඉතින් ඔබේ පන්සලේ පුංචි හාමුදුරුවෝ දිහා කරුණාවන්ත වෙන්න. උන්වහන්සේලාගේ අඩුපාඩු තරුණ හාමුදුරුවන්ගේ අඩුපාඩු තියනවා වෙන්න පුළුවන්. කරුණාවෙන් කියලා හදන්න. උන්වහන්සේලා ඔබ නොදන්න මහා දුක්ගින්දරක් දරාගෙන ඉන්නේ. මම මගේ අත්දැකීමක් කියන්නම්. මම උසස් පෙළ විභාගෙ ලිව්වේ 2012 අවුරුද්දේ. මම උසස් පෙළට විභාගයට පාඩම් කරනවා. පාඩම් කර කර ඉන්නකොට අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා හෙට අපේ පුතාට විභාගේ. හාමුදුරනේ බෝධි පූජාවක් තියාගන්න ඕනේ. මම පොත පැත්තක තියලා ගියා. මම දැන් බෝධි පූජාවට සූදානම් වෙලා ඇහුවා කෝ දැන් පුතා පුතා ආවේ නෑ එයාට පාඩම් කරගන්න තියෙනවනේ අපි ආව ආශිර්වාද කරන්න. ඒතර මම කිව්වේ නෑ මටත් හෙට විභාගේ එහෙනම් මාත් පාඩම් කරගන්න ඕනි කියලා. මම මේ බෝධි පූජාව කළා. ඒක වෙනකොට තව කට්ටියක්. ඉතින් ඔක්කොටම පිරිත් නූල් බැඳලා මම රැයට රැ වෙලා මහපාන්දර පාඩම් කරගත්තා. හැබැයි මම විභාගේ ලීලා ගම්පා දිස්ත්‍රික්කේ දෙවනියත් උනා ඒ අවුරුද්දේ. එහෙම අඩුපාඩුවක් උනේ නැහැ. නමුත් ওই පුංචි හාමුදුරුවෝ ආන් එහෙම කැපකිරීමක් කරනවා. අලුත් අවුරුදු දවසට ගිහිල්ලා බලන්න පන්සලේ කවුරුවක් නැහැ පාළුයි චූටි හාමුදුරුවෝ ටික ඉන්නවා. ඔබ අවුරුද්දට පුංචි ළම ඔබේ දරුවන්ට ඇඳුම් ගන්නකොට චූටි හාමුදුරුවන්ට සෙරප්පු දෙකක් ගන්න. ගිහිල්ලා දරු පුංචි හාමුදුරුවන්ට දෙන්න. කැවිලි හදපුවාම කලින්ම ගිහින් දෙන්න. රැක ගන්න අපිට ආදරය කරන පිරිසක් ඉන්නවා කියලා ඒ පුංචි හාමුදුරුවන්ට හැඟීම දෙන්න. ඔබ වහන්සේලා තමයි අපේ අනාගතය කියලා උන්වහන්සේට කියන්න මහා දුක් වේදනාවල් දරාගෙන ඉන්නවා. මට මතක සිද්ධියක් තියෙනවා පින්වත්නි මාත් එක්ක එකට ඉගෙනගත්ත තරුණ හාමුදුරු කෙනෙක් දවසක් මට කියනවා ධම්මදීප හාමුදුරුවෝ මම මේ සිවුර දාලා යනවා කටටම මම කිව්වා එපා එපා ඔක කරන්න උන්වහන්සේ මට කියනවා ඔයා එන්න ඇවිල්ලා බලන්න මං පත් වෙලා ඉන්න තත්ත්වේ මං කිව්වා හරි මං බලන්නම් උන්වහන්සේ මට කියනවා එන්න මාත් එක්ක අපේ ගෙදර යන්න දෙයක් තියෙනවා පෙන්වන්න උන්වහන්සේ ඉපදිච්ච ගමට ගෙදරට ගියා වාහනේ මග නවත්තලා එයා කිව්වා අපි පයින් යමු. මොකද වෙන්නේ බලන්න. පයින් ගිහිල්ලා එයා කියන චුට්ටක් මෙහෙම ගේට්ටුව ළඟේ වැටළඟ ඉමුද. දුප්පත් ගයක්, පුංචි තනි තට්ටුවේ ගයක්. ටිකකින් අපි දැක්කා එයාගේ තාත්තා අවුරුදු 70 කතර කෙනෙක්. අම්මා 65 කතර කෙනෙක් තාත්තා අම්මව රෝද පුටුවක තියාගෙන ලිඳ ළඟට තල්ලු කරනවා රෝද පුටුව අපි බලාගෙන හිටියා. අම්මව ළිඳ ළඟින් තියලා අර තාත්තා පණිට්ටුවෙන් වතුර අදිනවා. මොකටද? අම්මව නාවන්න. විනාඩි 5ක් විතර යනවා එක පණිට්ටුවක් අදින්න. ඇයි? වයසයි. ටිකක් අදිනවා කකුලෙන් ලනුව පාගගෙන ඉන්නවා හති අරිනවා. ආයෙ ටිකක් අදිනවා. ඉතින් එක බාල්දියක් නාවලා අනිත් එකව ගන්නකොට අම්මා ආයෙ වේලිලා. මම බැලුවා හාමුදුරුවෝ දිහා. ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටෙනවා. එයා කියනවා කොහොමද මම මේව බලාගෙන ඉන්නේ? මට හයිය තියෙනවා. ඔය අම්මගේ තාත්තගේ ලේවලින් හැදිලා තියෙන්නේ මම. මේ හයිය තියෙනවා මට ඔය දෙන්න බලා ගන්න. ඒත් මම කොහොමද මේ සිවුරක් දරාගෙන ගිහලා ඔය අම්මා නාවන්නේ? ඔබ වහන්සේ තේරුම් ගන්න එක කියලා. ඒක ඇත්ත. මට ඒ උන්වහන්සේගේ වේදනාව දැනුණා. මම යෝජනා කළා ඔබ වහන්සේ ඉතින් මේ බාත් รู ම් එකක් හදලා දෙන්නකෝ ගෙදර. නාන කාමරයක්, යාබද එකක්. එයා කියන කොහොමද කරන්නේ? මට හම්බ වෙනාට පිරිකර විකුණලා මම මේක කරන්නද? එතකොට මිනිස්සු මොනව නොකියයිද? ආන් අරයා පන්සලේව විකුණලා ගෙවල් හදනවා කියයි. එහෙම කියන මිනිස්සු නැද්දම් මේ? ඉන්නව නේද? මේ ගම්වල ඉන්නවා. ඇයි සංවේදී වෙන්නේ නැත්තේ? ඒ පොඩි හාමුදුරුවෝ ඉන්න පන්සලේ දායකයෝ කොහොම එකතු වෙලා ඒ අම්මවයි තාත්තවයි ඒ ගමට ගෙනල්ලා බලා ගන්න වටිනවනේ. නේද? අපේ ගමේ පොඩි හාමුදුරුවෝ මේ අම්මයි තාත්තයි තමයි අපේ ගමට දරුවෙක් දුන්නේ පන්සල රකින්න. අපිට බණ කියන්න ශාසනය ආරක්ෂා කරන්න. ඉතින් ඒ අම්මට තාත්තටයි ගරු කරන්න ඕන. ඒ අම්මයි තාත්තයි රකින්න ඕන. පන්සලේ තියාගෙන සැලකුවත් කමක් නැහැ. මම දන්නවා අපේ නායක හාමුදුරු බෝපිටිය රජමහ විහාර නායක හාමුදුරු උන්වහන්සේගේ අම්මා මේ මෑතක වියෝ වුණේ පන්සල ළඟම ගෙදරක නවත්තලා නායක හාමුදුරු බැලුවේ. ඉතින් ගමේ සියලු දෙනා නායක හාමුදුරුවන්ගේ සහෝදර සහෝදරියෝ සියලු දෙනාත් එක්ක ඒ අම්මට තාත්තට බැලුවා. ගමේ අය පන්සලට දානේ හදලා අම්මටත් දානේ ගෙහින් දෙනවා. කොච්චර හොඳද අපේ පන්සලට අපේ ගමට දරුවෙක් දීපු අම්මා. ඒව තමයි හැම ගමකම වෙන්න ඕනා. ඒ නිසා ස්වාමින් වහන්සේලාට බොහොම ලං වෙලා බලන්න තරුණ හාමුදුරුවන්ට ආදරය වෙන්න උන්වහන්සේලා පොත්පත් ටික ගන්නෙ කොහොමද බලන්න උන්වහන්සේලාට සෙරෙප්පු දෙකක් ගිහින් දෙන්න මිනිස්සු හිතනවා හැම දෙෙම හාමුදුරුවන්ට ලැබෙන වැඩිත් එක්ක තැන් තැන් වල සිවුරු විසි කළා සමහරට සිවුරුයි කිරිපිටි පැකට් සබන් කෑලි විතරක් වෙන්න පුළුවන් හම්බෙන්නේ. ගොඩාක් අවශ්‍යතා තියෙනවා. දැන් ස්වාමින්වහන්සේලාට දන් දීම මහ පිං කියලා කිව්වනේ. දන් දෙන්න කොනේ මොනවද? අවශ්‍යතාව හොයලා දන් දෙන්න. හුඟාක් වෙලාවට මිනිස්සු අවශ්‍යතාව හොයලා නෙවෙයි දන් දෙන්නේ. පුරුද්දට දන් දෙන්නේ. ඔයාලා පුරුද්දට පිරිකර පූජා කරනවට වඩා හාමුදුරුවෝගේ අවශ්‍යතා හොයලා බලන්න. මේ මහා සංඝරත්නයට දන් දීම මහා පිනක්. ඒ අනුත්තර වූ පින්කෙතේ පින්ඵල නෙලා ගන්න අපි ටිකක් නිර්මාණශීලී වෙන්න ඕන. නේද? අපි හිතමුකෝ දැන් උදාහරණයක් විදිහට මොකක් හරි ගොවි බිමක් තියෙනවා. ඒ ගොවි බිමේ හැමෝම වට්ටක්ක වවනවා. ඉතින් අපිත් වට්ටක්ක වවනවා. පුරුද්දට. අන්තිමට මොකද වෙන්නේ? අපි ප්‍රවෘත්ති වල දකින්න වට්ටක්ක ගෙනල්ලා පාරේ පොළවේ ගහනවා. ඇයි? හැමෝම වවන හින්දා අපිත් වැව්වා. අන්තිමට විකුණ ගන්න බෑ. ඒවට වටිනාකමක් නෑ. හැමෝම අට පිරිකර පූජා කරනවා. අපිත් පූජා කරනවා. වැඩක් වෙන්නේ ගොඩ ගහලා තියෙනවා. අපිම පස්සේ කියන ඕවට මොකද වෙන්නේ? විකුණනවද දන්නේ නැහැ. ආන් අපි දීලා ආයෙ පව් කරගන්නවා. තේරුණාද? හොයන්න පන්සලේ මොනවද තියෙන අඩුපාඩු කියලා. දුර්වලතාව නෙමෙයි. හාමුදුරුවන්ගේ අඩුපාඩු නෙමෙයි. උන්වහන්සේලාට තියෙන දුෂ්කරතා මොනවද? පින්වත්නි, මම දවසක් දුර බැහැර ඈත බණකට වැඩම කරලා එනකොට මම පසුදා ආවේ එනකොට මම දකිනවා පෙරවරු 9ට විතර ගලේ වෙල පැත්තේ ඔය ප්‍රධාන පාරයිනේ මෙහෙණින් වහන්සේලා මඤ්ඤොක්ක හේනක උදළු අරගෙන කොටනවා. මං කල්පනා කළා මේ සිවුරුත් දරාගෙන මුන්නාසලා ගොවිතැන් කරනවාද? මම වාහනේ නවත්තලා ගිහිල්ලා ඇහුවා මෙහෙණින් වහන්සේ මොකද ඔය? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වඩින්නකෝ. මේ පැත්තට අවුරුදු එකහමාරකින් දෙකකින් විතර වැහැලා නැහැ. දැන් ඉතින් අපේ මිනිස්සුන්ට අපිට දාන දෙන්න තියා එයාලට කණ්ඩක් නැතුව ඉන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ පොඩි මේනින් වහන්සේලාත් එක්ක අපි මඤ්ඤොක්කයට එව්වා. මේ අල් දවල් දානෙට මඤ්ඤොක්ක ගලවනවා. උදේටත් මඤ්ඤොක්ක, දවල්ටත් මඤ්ඤොක්ක. බුද්ධ පූජාව තියන්නෙත් මඤ්ඤොක්ක. මගේ papuව පිච්චිලා ගියා. පින්වත්නි දන්නවද? කොළඹ රාජගිරියේ බොරැල්ලේ කෝට්ටේ නෙමෙයි. තුට්ටක් දුරට ගිහිල්ලා බලන්න. වැසිකිලියක් නැති පන්සල් තියෙනවා. වතුර ටැප් කරලා නැති පන්සල් තියෙනවා. ගිහියන්ටයි පැවිද්දන්ටයි එක වැසිකිළියයි තියෙන ඒකක් තියෙන බණමඩුව පිටිපස්සේ. හාමුදුරුවෝ ලිඳෙන් වතුර එකක් ඇදලා බාල්දියට බාල්දියේ වතුර එකක් අරගෙන වැසිකිළියට යනවා. මේ ඇස් දෙකෙන් මම දැකලා තියෙනවා. මෙහි අපි ගිහිල්ලා පුරවනවා සල්ලි වලට කරන්න දෙයක් නැහැ. ගම්පහ දිස්ත්‍රික්කේ තියෙන ඊටාම ප්‍රසිද්ධ සිද්ධාස්ථානයක බාරකාර සභාවකින් නිකුත් කරපු මුදල් වාර්තාවක් තිබ්බා. ගිය වසරේ ලැබිච්ච ආධාරවලට මොකද කළේ? ඒක ඒකේ තිබුණා මේ වසරේ අතිරික්ත මුදල් එයාලා කරන සමාජ සේවා නඩත්තු කටයුතු ඔක්කොටම යොදවලා ඉතුරු කිරීම කරලා අතිරික්ත මුදලක් රුපියල් ලක්ෂ 11මාරක් දලදා මාලිගාවට පූජා කළා. ඒත් ඉතින් නැති බැරි තැනක් නෙමෙයිනේ අපේ මහානායක හම්දුරුව තරහවසර දලදා මාලිගාවටත් නැති බැරි නෑනේ ඉතින් නේද? එහෙම නෙමෙයි. ওই ලක්ෂ 11 අරගෙන ගියා නම් ඈතට අනුරාධපුරෙන් එහාට වැසිකිළියක් හරියට නැති පන්සල් 15කට 20කට හදලා දෙන්න තිබ්බා නේද මේ මිනිස්සු පින්කම් කරනවා කරන්නම් වාලේ අපේ ඇත්තු ගිහිල්ලා දැන් මම මේකක් මේකත් කියන්න ඕන ඈත රටවල් වලට දඹදිවට තායිලන්තෙට වන්දනාව යද්දි මෙහි තියෙන සල්ලි ගිහිල්ලා පුරවනවා එහි කිසිම තේරුමක් නැහැ සිවුරු ගෙනහිලා බලන්න තැන් තැන්වල බුද්ධ ගයාව සිවුරු. ඒව අරගෙන යාචකයෝ රෙදි මහගෙන. මෙහි අපි ඔළුවේ තියන් යන සිවුරු. ඒ නිසා ඒ තැන් තියෙන්නේ ගිහිල්ලා ඔය සල්ලි පුරවන්න නෙමෙයි. බුදුන් වහන්සේ ඉපදිච්ච තැන, බුදු වෙච්ච තැන, පිරිණිවුණු තැන ගිහිල්ලා බලලා එන්න. වැඳලා නලලා බිම තියලා වැඳලා එන්න. ඒව සංචාර නෙමෙයි. ඒ ගිහිල්ලා පින් කැටවල කෝටි ගණන් මුදල් පුරවලා. මහ බැංකුවෙන් කියනවා අපේ රටේ මාරු කාසි නෑ. ඇත්තනේ අම්මේ. කඩේට ගියාම ඉතුරු සල්ලි දෙන්නේ නෑ නේද? ඒකට ටොපි දෙනවා. නේද? කවරේට කියලා කපනවා. ඒ මාරු කාසි නෑ. මොකද වෙලා තියෙන්නේ? කෝටි ගණන් ගිහිල්ලා බුද්ධ ගයාවේ පින් කැටවල. ඉන්දියාවෙන් ඒවා අපිට ආපහු දෙන්නේ නෑ. දැන් බලන්නකො බොරු වැඩනේ. නේද? බුදුහාමුදුරුව වෙනුවෙන් රුපියල් දෙකක් වෙන් කරන්න නෙමෙයි තියෙන්නේ. ගිහිල්ලා එතන වැඳලා හිතේ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ බුද්ධ භූමියේ නලල බිම තියලා පොරොන්දු වෙන්න මං අද ඉඳලා කවදාම බොරුවක් කියන්නේ නැහැ. මං කවදාවත් අනුන්ගේ දෙයක් ගන්නෙ නැහැ. මං අද ඉඳලා කිසි කෙනෙකුට වෛර කරන්නේ නැහැ. මගේ මූණට ඇවිල්ලා කුණු හරපෙන් බැන්නත් මං තරහක් ගන්නෙ නැහැ. මේ බුදුහාමුදුරුවෝ පය තියපු සුගන්ධ කුටිය ඉස්සරහා නල්ල බිම තියලා පොරොන්දු වෙන්නේ. ඒකයි වෙන්න ඕනා. කාශ ගිහිලා පුරවන්න නෙමෙයි. අපි මේ ජනප්‍රිය පින්කම් කරනවා. ස්වාමින් වහන්සේලාට දන් දීමේදීත් ඕකම කරනවා. ඉතින් අවශ්‍යතා හොයලා දෙන්න. දුර බැහැරට ගිහිල්ලා බලන්න. දුර බැහැර කියලා කියන්නේ මේ වවුනියාවේ මැදවච්චියේ අම්පාරේ දිගම්පතනේ විතරක් නෙමෙයි. මේ කොළඹ දිස්ත්‍රික්කයේ දුෂ්කර පන්සල් නැතුව නෙමෙයි. කොළඹ දිස්ත්‍රික්කේ පන්සල් වලට සමහර තැන් වලට දාන නැහැ. සමහර තැන් වලට කරගන්නද යුද්ධයක් නැහැ දානේ වලටයි සල්ලි වලටයි. හොයන්න හොයලා බලලා ඒ ස්වාමින් වහන්සේලාගේ ඇත්ත අවශ්‍යතා සපුරන්න ඔබට මහා ගොඩක් පිං. විශ්වවිද්‍යාලේ හාමුදුරුවෝ බැරියර් පෙරලනකොට උද්ඝෝෂණ කරනකොට ගෙවල් වල ඉඳලා බයින් දෙපා හොයන්න ඇයි කියලා. ශිෂ්‍ය නේවාසිකාගාරයටම වැසිකිලි හයක් තියෙනවා යන්න පුළුවන් එකයි. ඉතින් අධ්‍යයන පාඨමාලා වලට ලෙක්චර්ස් වලට යන්න විදිහක් නැහැ. වැසිකිලි පොලිම පැය 3මාරක් විතර. හාමුදුරුවෝ අන්තිමට නේවාසිකාගාර පහසුකම් මදි කියලා පරිපාලනයට කියන්න යනකොට ගහනවා වතුර. ඊට පස්සේ ඉතින් තරුණයෝනේ සිවුර කරේ තිබ්බට අරක පෙරලනවා. ඒක විතරක් කැමරාවෙන් අරගෙන අපිට පෙන්නනවා. හොයන්න ඕන මොකද එහෙම වුනේ කියලා. මේ මූලික අවශ්‍යතා ඉල්ලන්නේ. ඒ ඉගෙන ගන්න මොනවටද? ඒ ඉගෙනගෙන ඇවිල්ලා අපිට බණ කියනවා, ඉස්කෝලවල දරුවන්ට උගන්වනවා, හාමුදුරුවෝ ටික ඉගෙන ගන්න ඕනා. නේද? අපේ හාමුදුරුව හැමෝම උපාදි කරන්න ඕන. මේ අපේ ගම්වල පන්සල් වලත් ලොකු ස්වාමීන් වහන්සේලා පොඩි හාමුදුරුවන්ට ඉගෙන ගන්න අවස්ථා අහිමි කරන අවස්ථාන් තියෙනවා. විශ්වවිද්‍යාලෙ ගියාම ඕ නරක වෙනවා. නෑ එහෙම නෑ. එහෙම නරක වෙනවා නම් අපි ඒකට වෙනම එහෙම නරක වෙන්නේ ඇයි කියනක හොයන්න ඕන. හැබැයි පුංචි හාමුදුරුවෝ ඔක්කොම ඉගෙන ගන්න ඕන. සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය නෙමෙයි ආචාර්ය උපාධිය දක්වා යන්න ඕනේ. මේ සමාජ බුද්ධිමත්. ගිහි දරුවෝ ඊටාම බුද්ධිමත්. ඒගොල්ලෝ භාෂා දෙක තුනක් කතා කරනවා. එහෙනම් ඒ ගිහි සමාජයට මඟ පෙන්වන්න හාමුදුරුවෝ ඊට වඩා ඉගෙන ගන්න ඕන. හාමුදුරුවෝ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ ලෝකෙට බණ කියන්න. හාමුදුරුවෝ දෙමළ ඉගෙන ගන්න ඕන. අපේ රටේ මුස්ලිම් ප්‍රජාව දෙමළ ප්‍රජාව ඒගොල්ලොන්ගේ ඔළුවට දාලා තියෙනවා. හාමුදුරුවෝ කියන්නේ ಜಾතිවාදී අවුස්සන, රට අවුල් කරන පිරිසක් කියලා. ඒගොල්ලෝ දන්නේ හාමුදුරුවෝ කියන්නේ කවුද කියලා. මම යාපනයේ ගියා. දැන් මේ පෙබරවාරි මාසේ 18 19ත් මම යනවා. ඒ දෙමළ දරුවෝ අපිව දැක්කම දුවනවා. ඇයි යාලගේ ඔළුවට දාලා තියෙන්නේ ඔය කියන්නේ නපුරු જાතියක්. ඔය කහරෙදි පොරවන් එන්නේ සුළු જાතියින්ට වින කරන જાතියක්. එයාලගේ ඔළුවට දාලා තියෙන්නේ එහෙම. දැන් එයාලට අපි ඇත්ත කතාව කියන්න නම් සිංහලෙන් බණ කියලා බෑ. හාමුදුරුවෝ කියන්නේ කොච්චර හිත උණු වෙන කට්ටියක්ද උන්වහන්සේලා කොච්චර කරුණාවන්තද කියන එක අපි දෙමලෙන් තමයි කියන්න වෙන්නේ. එහෙනම් පන්සලේ පොඩි හාමුදුරුවන්ට දෙමලත් උගන්වන්න. අද නෙමෙයි හෙට ගැන හිතලා ওই පොඩි හාමුදුරුවෝ හදන්න ඕන. ලොකු හාමුදුරුවන්ට චෛත්‍ය හැදුවේ නැතවත් කමන්නේ. තට්ටු තුනට ධර්මශාලාව හැදුවේ නැතත් කමන්නේ. මේ ධර්මයේ තව යුග ගානක් එහාට යන්න හොඳ පොඩි හාමුදුරුවෝ දෙන්නෙක් හදන්න ඕනේ පන්සලේ. දායකයත්වයකට උදව් කරන්න ඕන. ලොකු හාමුදුරුවන්ට කියලා කියන්න හාමුදුරුවනේ පොඩි හාමුදුරුව හැමදාම සිවුරේ ඉන්න තැනට අපිට හදලා දෙන්න. යන තැනට එපා කරන තැනට වැඩ කරන්න එපා වුන් ඔබ වහන්සේ රැකලා දෙන්න. අපි උගන්වන්නම්. දායකත්ව ගිහින් කියන්න. උන්වහන්සේ විශ්වවිද්‍යාලෙ ගියොත් අපි දායක සභාවෙන් වියදම් කරන්නම්. දායක සභාවල ගිණුම් වල ලක්ෂ 20 25 තියන් ඉන්නවා. ඒවා බහිරවිය වගේ රකින්නවා. ආයේ පන්සලේ හාමුදුරුවන්ටවත් දෙන්නේ නැහැ භාණ්ඩාගාරිකතුමා. එහෙම නෙමෙයි. ඔය ලක්ෂ 50 60 තියෙන දායක සභාවේ මුදල් වලින් වියදම් කරලා පොඩි හාමුදුරුවන්ට උගන්වන්න. උන්වහන්සේට රජයේ විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුණා නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යවලා උගන්වන්න. ඊළඟට උන්වහන්සේට පශ්චාත් උපාධි කරන්න පිටරට විශ්වවිද්‍යාලයකට යවන්න අපි අපේ හාමුදුරුවෝ ටික හදන්න ඕනේ. බත් අම්බලා දුන්නට විතරක් නෙමෙයි පින් සිද්ධ වෙන්නේ. උන්වහන්සේට ඉගෙන ගන්න වියදම් කරන්න ඒවත් පින්නේ. නේද? අන්න එහෙම හිතන්න ඕන අපි. ඉතින් මේ අවශ්‍යතාව හොයලා බලන්න ඕනේ. හුඟක් ස්වාමින් වහන්සේලා මිනිස් වෙනුවෙන් ජීවිතේ කැප කරලා කැප කරලා අවසාන භාගයේ ගෙවන්නේ හරි දුක්ඛිතව. ගලිගමේ ඥානදීප ස්වාමින් වහන්සේ ගිලන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සීල සුවාරණ ගොඩනගලා තියෙනවා. තවත් එවැනි ස්ථාන කීපයක් තියෙනවා. ඒත් ප්‍රමාණවත් නෑ තව. හුඟාක් ස්වාමීන් වහන්සේලා දුක්ඛිතව ලෙඩ ඇඳේ. උන්වහන්සේලා කවුරුත් නෑ. ගෝලව හැදුව හැදුව ඔක්කොම සිවුරු වෙලා ගියා. ලොකු හාමුදුරුවෝ දැන් තනි වෙලා. පරණ දායකයෝ ඔක්කොම මැරිලා ගිහිල්ලා. අලුත් තරුණ පරපුර නායක හාමුදුරුවන් මඳුරන්නේ. උන්වහන්සේ ලෙඩ ඇඳක කෙඳිරිගාමින් ඉන්නවා. පන්සලට වෙන හාමුදුරු කෙනෙක් කියලා වැඩ ටික කරන් යනවා. ලොකු හාමුදුරුවෝ කාමරයක් ඇතුලේ තනි වෙලා වේදනාවෙන් අවසන් ගමන් ගියා වෙන්න පුළුවන්. එහෙම වෙන්න දෙන්න එපා. උන්වහන්සේව රකින්න වැඩ ගන්න පුළුවන් කාලේ වැඩ අරගෙන පැත්තකට දාන එක සාමාන්‍යයෙන් මේ රටේ විදිහ. හැබැයි හාමුදුරුවන්ට එහෙම කරන්න එපා. උන්වහන්සේලා තමන්ගේ පෞද්ගලිකත්වයේ අනාගතයේ අනාරක්ෂිත බව හිතලා නෙමෙයි මිනිස්සු වෙනුවෙන් කැප වුණේ. එහෙම හිතුවනම් මේ මට කවුරු හරි ඉන්න එපයි. මේවා කර කර ඉඳලා හරියන්නේ නැහැ. මම මේ සිවුර දාලා ගෙදර යනවා. ගිහිල්ලා විවාහයක් කරගෙන දරුවෙක් හදාගෙන මගේ අනාගතය සුරක්ෂිත කරගන්නවා කියලා හිතුවනම් අපේ පන්සල් ටික රකින්නේ කවුද? පල්ලියේ මවුලවිලා ඇවිල්ලා රකින්නද පන්සල්? ඒ නිසා උන්වහන්සේලා කැප් කරපු කැපකිරීම දායකයන්තු අවසාන මොහොත දක්වා නායක හමුදුරුව රැක ගන්න ඕනේ. මලක් වගේ බලා ගන්න ඕන. නේද? පන්සලේ ඉස්සරහම තියන්න ඕනේ. හැමතිස්සෙම පිරිසිදුව නායක හමුදුරුව තියන්න ඕනේ. අමාරු නෑනේ. පන්සලක දායක සභාවේ ඉන්නවා 100කට වැඩිය. නේද? මාසෙට දවස් තියෙන්නේ 30යි. ඉතින් මාස 3කට පාරයි එක්කෙනෙකුට නායක හමුදුරුව නාවන්න අවස්ථාවක් ලැබෙන්නේ. භාර දෙන්න. හැමදාම ඔයාලා විල නායක හඳුරුව නාවන්න බෙහෙත් දෙන්න. ඒව නෙමෙයිද පින්වත්නි පින් කියන්නේ. බත් බතුයි අලයි, දඹලයි, මෑකරලුයි, කට්ලටුයි දෙන එකම නෙමෙයි. නේද? තව තියෙනවා පින් කරන්න අවස්ථා. හොයලා බලලා උන්වහන්සේලාට සිවුරු පූජා කරන්න ඕන. පුංචි හාමුදුරුවන්ගේ ප්‍රමාණයට ගැලපෙන සිවුරු මහලා පූජා කරන්න. නේද? උන්වහන්සේලා එක්කන් යන්න නායක හඳුරන්ට කියන්න අපි ටේලර් කෙනෙක් ගෙනල්ලා ප්‍රමාණ ටික අරගෙන ඕඩර් එක දෙමු. මම බිල ගෙවන්නම්. ආ සාංගික දානයක් අවශ්‍ය කරන්න හොඳ වැඩක්. නේද? පුංචි ආමඳුරුවන්ගේ ඔක්කොම කකුලේ සයිස් එක බලාගෙන ගිහිල්ලා සෙරප්පුව රම් පූජා කරන්න. එහෙම හොයලා බලලා කරන්න අවශ්‍යතාව. සබම් පූජා කරනවා. රෙදි හොදන කුඩු පැකට් එකක් පූජා කරන්න. උන්වහන්සේට රැවුල බාන රේසරයක් පූජා කරන්න. නේද? එහෙම කරන්න උන්වහන්සේලාගේ දුරකථන බිල ගෙවලා දෙන්න එක මාසික. හොයලා බලලා කරොත් ඕන තරම් පින් කරගන්න අවස්ථා තියෙනවා. අපි සාම්ප්‍රදායික වෙලා මහා සංඝරත්නයට දීම හරි උතුම් පිනක් කියලා හිතලා අපි සාම්ප්‍රදායික පින්කම් ටික පමණක් කරනවා. අටපිරිකර පූජා කරාම මහලතා ප්‍රසාදිනිය ලැබෙනවලු. එහෙම හිතන්න එපානේ. එහෙම හිතලා මේ මට රත්තරන් මේ ඇතෙබ්බරට හම්බෙන හින්දා දෙනවා කියලා දුන්නොත් එහෙම ලැබෙන ටික ලැබෙන්නෙත් නෑ. අපේ ස්වාමින්වහන්සේලා බණ කියන කොටත් ඔය ගිහි ඇත්තන්ගේ තණ්හාව ඇති වෙන දේවල් නොකිය ඉන්න ඕනේ. ඔය බුදුහාමුදුරුවෝ කියවුවා නෙමෙයිනේ අනේ. දානෙට පින් අනුමෝදන් කරනකොට දිව්‍ය ලෝකේ යණ්ඩයි, දරු සම්පත් ලැබෙන්නයි, පංච කල්යාණි, කේශ කල්යාණි, දන්ත කල්යාණි ඕවා කිය කියා පින් දෙන්න එපා. මිනිසුන්ගේ හිතේ තණ්හාව ඇති වෙනවා. අවසානයේදී භව තණ්හාවට එනවා. නිවන් දකින්න දැම්ම බෑ, තව විඳින්න දේවල් තියෙනවා කියන තැනට මිනිස්සු එනවා. ඉතින් ඒ නිසා ගිහි ඇත්තොත් පින් පිනිස අරක ලැබෙන්න මේක ලැබෙන්න කියලා හිතලා සාම්ප්‍රදායික පින්කම් කරන්න එපා. අවශ්‍යතාව හොයලා දන් දෙන්න ස්වාමීන් වහන්සේලා උදෙසා පින් කරන්න අපිට ඕන තරම් අවස්ථා තියෙනවා. හොයලා බලලා කරන්න. පන්සලට ගිහිල්ලා අඩුපාඩු නෙමෙයි හොයන්න ඕනේ. හාමුදුරුව අපි පූජා කරපු සිවුර විකුණුවද කියලා නෙමෙයි හොයන්න ඕනේ. ඒ සිවුර හොදගන්න උන්වහන්සේට පුළුවන්ද? පුංචි හාමුදුරුව අත් දෙක දිග නෑ නෙච්චර. එකෙකුට තාත්තෙකුට බැරිද නිමාඩු දවසේ ගිහිල්ලා ඉරිදට පොඩි හාමුදුරුවන්ගේ සිවුරු ටික ඔක්කොම හොදලා දෙලා එන්න ඒවා පිං නෙමෙයිද කොච්චර පිංද අන්න එහෙම නිර්මාණශීලී වෙලා ස්වාමින් වහන්සේලාට සුව පහසුවෙන් උන්වහන්සේලාට කරදරයක් නැතුව උන්වහන්සේලාගේ ධර්ම මාර්ගයේ යන්න ඉඩ දෙන්න. ඒ අතරින් කාට හරි හිතුනොත් සිවුරේ ඉන්න බෑ කියලා යන කෙනාට යන්න දෙන්න. ඉන්න අයට ඒ ගමන යන්න උදව් කරන්න. අඩුපාඩු දැක්කොත් ඒවා හොය හොයා කියලා ඒවා විවේචනය කරලා අපි මහ පව් කරගන්න જાතියක් බවට පත් නොවි ඔබ සංවේදීව බලන්න වෙනත් ආගම්වල ඔවුන්ගේ ආගමික නායකයින් ඒ ආගමිකයන් විසින් විවේචනය කරනවාද පල්ලිය පූජකතුමාලා විවේචනය කරන මුස්ලිම් මිනිස්සු දැකලා තියෙනවද ඊළඟට කතෝලික පල්ලියේ පූජකතුමා විවේචනය කරන කතෝලිකින් දැක තිබෙනවාද අපේ ඇත්තෝ තමයි මල ගෙදර ගියත් දාන ගෙදර ගියත් හාමුදුරුවන්ගෙන් බණ අහලා ඇවිල්ලා හාමුදුරුවන්ට බනින්නේ. ඉතින් එහෙම වුණාම මෙහෙම ಗುಣමකු જાතියකට දවසින් දවස වර්ධිනවා කියන එක අහන්න දෙයක් නැහැ. මම අහගෙන හිටිය දවසක් දාන ගෙදරක ස්වාමීන් වහන්සේලා දානේ වන්දලා ඉවර වෙනකොට ඊටාම ශ්‍රද්ධාවන්ත දායක මහත්තයෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ උණු පැන් තියෙනවා, ඇල් පැන් තියෙනවා, තැඹිලි පැන් තියෙනවා. මොනවද වලන් දන්න ඕනා? ඉතින් අර ස්වාමීන් වහන්සේ කිව්වා තැඹිලි පැන් හොඳයි. පිටියෙන් එහා පැත්තේ ඉඳගෙන එක්කෙනෙක් කියනවා ඕ නෑනවද? කාලා තැඹිලි බොන්නේ. දැක්කද අපේ මිනිසුන් ඉන්න කුහකකම. තැඹිලි බිව්වට උන්වහන්සේලා කරන කැපකිරීම. ආ කැපකිරීමක් නේක. තමන්ට තමන් නැති කරගෙන ඉතින් බෝසත් පින්වත්නි අපි හිතමු මේ අනුත්තර වූ පින් කෙතක් මේ සිවුර දරාගෙන ඉන්න උතුම් ස්වාමීන් වහන්සේලා අපිට පින් කරගන්න උන්වහන්සේලා ඉන්නේ උන්වහන්සේලා පාවිච්චි කරලා පව් කරගන්න තරම් අවාසනාවන්ත જાතියක් නොවි ඉන්න ඕන අපි ඒ නිසා බෝසත් පින්වත්නි ස්වාමීන් වහන්සේලා දැක්ක දැක්ක තැන පින් ඵල නෙලා ගන්නට පන්සලට ගිහිල්ලා කවදාවත් දේශපාලනේ කතා කරන්න එපා මොකද හාමුදුරුවනේ මේ වෙන්නේ ආණ්ඩුව හරි අවුල් නේද? ඕවා කියන්න එපා. ඕවා කිව්ව ගමන් හාමුදුරුවන්ගේ ඔළුවත් අවුල් වෙනවා. ඔබටත් අවු සිද්ධ වෙනවා. වාහන ගැන, බල්ලෝ ගැන, ගෑනු මිනිස්සු ගැන, දේශපාලනය ගැන, අපරාධකාරයෝ ගැන ඕවා කතා කරන්න එපා. උන්වහන්සේට දන ගහලා වැඳලා ගරු කරන්න. අද්ද කකුල් දෙක අල්ලලා වඳින්න උන්වහන්සේගේ හිතට මහා හැඟීමක් එනවා මේ මිනිස්සු මේ මගේ තාත්තගේ වයස මිනිස්සු මට දන ගහලා වඳින්නේ මේ නිර්වාණ මාර්ගේ යන්න හාමුදුරුවනේ කියන ඉල්ලීම මේ කරන්නේ මං එහෙනම් ඒක රැක ගන්න ඕන කියන හැඟීම එනවා කොහොමද හාමුදුරුවනේ ගත්තේ නැද්ද ළඟදී ෆෝන් එකක් ගත්තේ නැද්ද වෙන වාහනයක් එම ඕකමද හැමදාම පදින්නේ ඕ වගේ කතා අපේ මිනිස්සු ගිලා අහනවා ඉතින් හාමුදුරුවන්ටත් මමයි මෙයයි වෙනසක් නැහැ කියලා හිතෙනවා ඊට පස්සේ. ඉතින් ඒ තැනටපත් වෙන්න එපා. මහා ගොඩක් ගරු කරලා උන්වහන්සේලාට ලං වෙලා උන්වහන්සේලා පින්කෙතක් බවට පත් කරගන්න. ගින්දර තියනවා නේද? ගින්දර පාවිච්චි කරන විදිහ අනුව තමයි ප්‍රතිඵල. හාමුදුරුවොත් ගින්දර වගේ. ගින්දරෙන් ඔබට එළිය ගන්නත් පුළුවන්. ඕනනම් පුච්ච ගන්නත් පුළුවන්. ඉතින් ඔබ තීරණය කරන්න කොහොමද පාවිච්චි කරන්න කියලා. ස්වාමීන් වහන්සේලා කියන්නේ ඔබ ඔබේ ජීවිතයට ආශිර්වාදයක්, ධර්මාලෝකයක්. ඒකෙන් එළිය වෙන්න නිකන් පව් කරගන්න නම් පාවිච්චි කරන්න එපා. ස්වාමීන් වහන්සේලා කියන පින්කෙත. දකින දකින තැන පින් සිද්ධ වෙනවා. දැක්කත් ඇති. සමනානංච දස්සනං ඒතං මංගල මුත්තම. ශ්‍රමණේන් වහන්සේලා දැකීමත් මංගල්‍ය කාරණාවක් පිනක්. ඉතින් බෝසත් පින්වත්නි, උන්වහන්සේලා එක කරුණාවෙන් ධර්මයේ සාකච්ඡා කළත් ඔබට පින් සිද්ධ වෙනවා. උන්වහන්සේලට ඇල් වතුර ටිකක් දුන්නත් ඔබට පින් සිද්ධ වෙනවා. ඒකේ අනිත් පැත්ත ඒත් එහෙම තමයි. උන්වහන්සේලාගෙන් පුංචි හරි වැඩක් ගත්තොත්, උන්වහන්සේලාගෙන් උදව් ගත්තොත්, නේද? හාමුදුරුවන්ට හිතවත් වෙලා පන්සල්වත් දෙන් පෝල් ගෙනිච්චොත්, නේද? දර ටික කඩාගත්තොත්, හාමුදුරුවන්ගේ වාහනේ ඉල්ලගෙන නෑදෑ ගමන් ගියොත්, හාමුදුරුවන්ගේ ණය ඉල්ලගෙන නොදී හිටියොත්, දැන් අපි නිකම් බොරුවට පව කරගන්නවා. ඒ නිසා අතේ දුරින් ඉඳගෙන වෙන්න ඕන ටික කරන්න උන්වහන්සේලාගේ අඩුපාඩුවක් තිබ්බොත් පුළුවන් නම් කරුණාවෙන් කියන්න උන්වහන්සේටම තන තන නෙමෙයි ළඟට ගිහිල්ලා මම මෙහෙම එකක් දකිනවා. වෙන කෙනෙක් දැක්කොත් මං වගේ නෙමෙයි හිතන්නේ. මෙන්න වැන්දා මං සහෝදරයෙක් වගේ කියන්නේ. ඕකෙන් අත මිදෙන්න ඔබ වංශ අපිට වටිනවා. එහෙම කියන්න තරම් සමීප නැත්තම් නොදැක්කාසේ ඔබේ කොටස කරලා පැත්තකට වෙලා ඉන්න. බෝසත් පින්වත්නි බුදුහාමුදුරුවෝ නිකන් නෙමේ කිව්වේ. අනුත්තරම් පුණ්‍යක් එත්තං ලෝකසාති කියලා. පින්කෙතක් ඔබ මොන පළද වපුරන්නේ ඔය කෙතේ ඔබට නෙලා ගන්න පුළුවන් වෙන්නේ ඒවා. ඉතින් පින් වපුරන්න පින් පළ නෙලා ගන්න පුළුවන්. හාමුදුරුවෝ කියන්නේ හරීම වටින උතුම් පිරිසක්. ඔය ස්වාමීන් වහන්සේලා නැති වුණොත් හෙට ඉඳලා ශාසනයක් නැහැ. ඒ නිසා උන්වහන්සේලා රැකගන්න මේ බෝසත් පින්වතුන් අද අපේ මැදිරියෙත් විශාල පිරිසක් ඊටාම් බෝධිසත්ව පිරිසක් ඉන්නවා. බණහන්ට ඇවිදිලා. ජාතික ගුවන් විදුලියෙන් ලෝකෙ පුරා රට පුරා ඇත්තෝ බණහනවා. මේ හැමෝටම මම කියන්නේ අද කියාපුවා හිතට ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහා සංඝරත්නයට දන් දීම පින්වග. ඉතින් උන්වහන්සේලා ඇසුරු කරන විදිහ ඔබ තීරණය කරන්න. උන්වහන්සේලාගේ අවශ්‍යතාව හොයලා ඒ අවශ්‍යතාව සපුරන්න ස්වාමින් වහන්සේලා කියන්නේ පින්කෙතක්. ඒ පින්ඵල නෙලා ගන්න නිර්මාණශීලී වෙන්න කරුණාවන්ත බුද්ධිමත් දායක පිරිසක් බවට පත් වෙන්න. ඔබට තෙරුවන් සරණයි. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ මියගිය හැම දිනාට ධර්මාවබෝධයෙන් නිවන් සුවත් වේවා ධර්ම දේශනාවේ අද දවසේ දායකත්වයේගෙන කටයුතු කළ පින්වතුන්ටත් මැදිරියේ සිට සහ නිවසේ සිට ලොව පුරා ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැමටත් ඔබ පවුලේ සැමටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ කාර්ය මණ්ඩලයේ හැමතත් මේ ධර්ම දේශනාවේ ආශිර්වාදේ වේවා රටවාසී ලෝවාසී සියලු දෙනා සුවපත් වේවා ඔබට උතුම් ධර්ම අවබෝධය වේවා අවසන නිවන් සුව පිණිස අද දවසේ ඇසු ධර්මයක් උතුම් ප්‍රඥා පාරමිතාවක් වේවායි සාදුකාරයෙන් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සුබින්නතුනි සංයුක්ත නිකායේ ධජමාන සූත්‍රය ඇසුරු කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ දෙව්ලපිටිය බරවාවිල ශ්‍රී අබිනවාරාමාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හෙන්ඩුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු සුපින්නතුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි විශේෂ දෙවිස් සමගින් ඔබට මතක් කරන්නම්